එතකොට සිංහයා Taman දිහාට පනිනවනේ ඒ හොඬ වල දික් කරන්න පුළුවන් අඩි 6-7ක් ප්‍රමාණය ප්‍රදේශීය අලියාගේ පාලනය යට තියෙන නිසා සිංහයාට බෑ අලියාගේ කුඹත් තලයට පනින්න. යන්න විදියකට සිංහයාට පුළුවන් වුණත් අලියාගේ පිටිපැසට පනින්න ඒක පාරට වු පිල්ලට පනින්න. පැනලා කුඹත් තලේ පලනවයි කියලා කියනවා. අලියාක දන නිසා මූණ දෙන තාක්කල් අරියා සිංහයා කියලා කියනවා. සිංහයාට මූණ දෙන තාක්කල් අලියා සිංහයයි කියලා කියනවා. ඒ වගේම මට මතකයි ඔය කියවන නෝන කියන පොතේ කුමාරතුංග මුනිදාස්තුමාගේ රචනයක් තිබුණා නයිමුගටි සටන කියලා. ඒකෙත් කියලා තිබුණා නයා එලවගෙන ගියාට පස්සේ නයා එතන තියෙන ගල් ගොඩකට රිංගලා පෙනේ පත ඉතිර දාගන්න. භාවක භෝගයේ කොටස ඇතුළට දාගෙන ඉන්නකොට මුගටියා පයින්. පයින්න පයින්න අර නයා මුගටියාට මූණ දෙන තාක්කල් මුගටියාට ගහන්න බෑ. මොකද එයා බලන්නෙම නායකේ කොන්දර පහින්. එයා ඒක ගල් ගොඩක් අසර දාලා එන්නකොටම පෙනෙන් ගහනවා. ඒක බොහොම යොහුසුලු. ඒක මුගතිය දාන. ඒ තාක් මුගතියගේ මේ අනතුරු නයාට නෑ. එචා ඕනෙම අරමුණකට මුණ දාන්න පුළුවන් නම් යකෙකුට උනත් යකාවේ කියන තරම් කළු පාට නෑ. අපි යකාට බයෙ දිවුවොත් තමයි එලෙවෙලව කන්න පටන් ගන්න. ඉතින් ඒක නිසා මේ විෂයාභිමුඛ භාව පච්චුපට්ඨාන කියන්නේ පෞරුෂත්වයේ ඉඳලම අපි පූර්ව නිගමන වලින් තොරව එන දෙයට අභියෝගශීලීවත් නෙවෙයි ආක්‍රමණශීලීවත් නෙවෙයි පැන යන සුළුකුත් නෙවෙයි අරමුණට මුණදී මේ ශක්තිය එන්න පටන් අර ගන්නවා මේක අර ආධුනික යෝග ආචරයට සත්‍යපට්ඨානෙ මුලින් වඩන අයට එනවා අඩුයි නමුත් දැනගෙන හිටියොත් තේරුම් ගන්න පුළුවන් මූල කර්මත්තානේ වේවා වෙන අතිරේක කර්මුණක් වේවා එන අරමුණට මුණ දෙන්න පුළුවන් නම් ඒක අපිට විශාල මේ ධෛර්යවන්ත මතක සටහනක් ඉතුරු වෙනවා පැනලා දිවුවොත් ඒ කාලේ නාස්ති කිරීමක් වෙනවා. පෞරුෂත්වයේ බිඳීමක් වගේම චිත්ත ශක්තියේ ලොකු අඩුපාඩුවක් එනවා. ඒ නිසා විෂයාභිමුඛ භාවපච්චපට්ඨානා කියන මේ කාරණාව තේරුම් ගත්තට පස්සේ තේරෙනවා ධර්මයේ තියෙන ධර්ම ආරක්ෂාව. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා සර්වචනාංශේ බොහෝම පිටිච්ච වචනයක් දේශනා කළා තියෙනවා. මහණෙනි ඔබලා සීල ධර්මයේ ආරක්ෂා කරනවා නම් අනිවාර්යයෙන්ම සීල ධර්මයේ විසින් ඔබතුමන්ලව ආරක්ෂා කරයි. ඔබලා සමාධි ධර්මයේ ආරක්ෂා කරනවා නම් සමාධි ධර්මයේ විසින් ඔබලාව ආරක්ෂා කරයි. ඔබලා ප්‍රඥා ධර්මයේ ආරක්ෂා කරනවා නම් ප්‍රඥා ධර්මයේ ආරක්ෂා කරයි. හැබැයි මෙහෙම එකක් තියෙනවා. කවදාකවත් සීලය ආරක්ෂා කරන එකනට ප්‍රඥා සමාධි ආරක්ෂාව ප්‍රඥා ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. සීල ආරක්ෂාව දුන්නොත් Tamanටත් ලැබෙන සීල ආරක්ෂාව පමණයි අබය ලැබෙයි. සීලෙන් ලැබෙන අබය පමණයි. සමාධියෙන් හම්බ වෙන ලාභ ලැබෙන්නේ නැහැ. සඳහා සමාධි ධර්මය ආරක්ෂා කරන්න ඕනේ. සමාධි ධර්මයට සාපේක්ෂව ආරක්ෂාවක් සැලසෙන්න පටන් අරගන්නවා. ආන්නේ සමාධි ආරක්ෂාව සැලසෙන එක්කනට තේනවා සීල ආරක්ෂාව මෙච්චරයි යන්නේ සීලේ වැටෙන තාක්කල් ඒක තිබුණා. දැන් සමාධිය වන්නකොට ඊට වඩා වෙනස් ආරක්ෂාවක් තියෙනවා. නමුත් එයාට තාම ප්‍රඥා ආරක්ෂාව සැලසෙන්නේ නැහැ. ප්‍රඥා ආරක්ෂාව වැඩෙන්න නම් ප්‍රඥා භාවනා කරන්න ඕනේ. කරනකොට ඒක සාර්ථක වෙනකොට සීල ආරක්ෂාවට සමාධි ආරක්ෂාව ඉක්මවලා ප්‍රඥා ආරක්ෂාවක් එන්න පටන් ගන්නවා. ආනේ විදියට සීල සමාධි ප්‍රඥා එක එක මට්ටම් වැඩි වෙනකොට ඇතුළතින් එන මේ ආරක්ෂක ධර්මය මොනම ක්‍රමයකින්වත් ආකාර වටවලලු හදලා ආරක්ෂක මුර සේවාවල් දාලා කවදාකවත් අරගන්න බෑ. ඒ නිසා මේක එන්නෙම ඉදිරියට ඉදිරියපත් වෙන ආරමුණට මූණට මූණ දාන්න පුළුවන් ශක්තිය. නැත්තම් මේ මූණ දාලා තියෙන අසවල් එක්කනට කියලා නොපැකිල කෙලින්ම මූණ බලන්න පුළුවන් ශක්තිය සතියේ තියෙන පච්චුපට්ඨාණය මේකට සාමාන්‍ය සිංහල වචනේ කියන්නේ සතිය ඇති බවට ලකුණ හඳුනා ගන්න ක්‍රමය. සතිය හඳුනා ගන්න අපි දැනගන්න ඕනේ. ඒකට අරමුණ මෙන්න මේකටයි දැන් මූණ දාලා තියෙන්නේ කියලා. මේ මූණ දාලා තියෙන එක හැම වෙලාවෙම මංගල කාරණාවක් නෙවෙයි. හැම වෙලාවෙම සුබ කාරණාවකුත් නෙවෙයි. හැම වෙලාවෙම හොඳ දේකුත් නෙවෙයි. නමුත් අවමංගල වුණත්, අසුබ වුණත්, නොහොඳ වුණත් නිවන් දකින්න ඉස්සලා ඒ ටික අවබෝධ කරගන්න ඕනේ. ඔව්ව අපි මඟ හරින තාක්කල්, ඔව්ව මඟ අර මඟ හරවන්න දඟලන තාක්කල් වෙන්නේ අපි සත්‍යයේ භාගයයි දකින්නේ. සත්‍ය සම්පූර්ණ වෙන්න නම් එන සේරම දෙයකට පුළු පුළුවන් ප්‍රමාණය මුණ දෙන්න පුරුදු කරන්න පටන් අරගත්තට පස්සේ අමුතුම පෞරුෂත්වයක් පිරිච්ච ගතියක් එන පටන් ගන්නවා. ඒක ඔය සති සම්බොජ්ජංග මට්ටමේ එන්න පටන් ගන්නවා. ඊට පස්සේ පෙන්නනවා මේ සතිය මේ වැඩිවීමට නැත්තම් ඇති කර ගැනීම නැත්නම් ඇති කරගත් දේ වඩා වර්ධනය කරගන්න අර සරුවත් යනසේ මේ ආනාපාන සති සූත්‍රය අපි නෑ කාය සූත්‍රය අපි ගත්තා වගේ ආසන්නෙන් බලපාන කාරණාව. ඒකදී දරුවත්න දේශනාවේ සඳහන් වෙන්නේ අත්ති භික්කවේ සති සම්බොජ්ජං ගට්ඨානියා ධම්මා තත් යෝනිසෝමනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ සති සම්බොජ්ජං ගට්ඨානිය සති සම්බොජ්ජං ගස්ස භාවනා අනුපන්නස්ස වාදත් සම්බොජ්ජංගත උපාදාය උපන්නස්සවා සති සම්බොජ්ජංගස්ස භාවනාවේ පරිපූර්ණයි මහන්නේ මේ බොජ්ජංග සති සම්බොජ්ජං ගට්ඨානිය ධර්ම කියලා જાතියක් තියෙනවා අන්න ඒකට විමසුන් නොවන යොදන්ටෝ යෝනිසෝ මනස්කාරය යොදන්න ඕනේ එතකොට නැති සති සම්බොජ්ජංගය පහළ වෙනවා පහළ වෙච්ච සති සම්බොජ්ජංගය දියුණු පවුණු වෙනවා මේකම අටුවා සාහිත්‍යයේ පෙන්ලා දීලා තියෙනවා ඔය ලක්කන රදපච්චුපට්ඨාන බදට්ටාන ක්‍රමයේ අටුවා සාහිත්‍යයේ එන එක. ඒකේ පෙන්ලා දීලා තියෙනවා සතිය වැඩි වෙන්න නම් කාය ආදී සතර සතිපට්ඨාන පදට්ඨාන කියලා. සතිය වැඩෙන්න නම් සතියම තමයි පදට්ඨානේ වෙන්නේ. හොඳ හොඳ සතියක් එන්න නම් වැරදිච්ච සතිය තමයි හොඳ හොඳ සතියට උදව් කරන්නේ. වැරදිච්ච සතියට උදව් කරන්නේ වැටි වැටි හරි පටන් ගන්න එක. ඒ නිසා මුලින් මුලින් අපි මේ මේ තාකල් යම් කිසි කෙනේ සතිය ඇති කරන්න කාලය යොදවලා තියෙනවනම් ඒ කෙනාට ඊට වැඩිය හොඳ සතියක් අර ආධුනික සතිය මතමත් මතු මැත්තේ වැඩෙනවා. එnde ende ende ende බොජ්ජංග සතියක් ඇති වෙන්නේ වරද්ද වරද්ද ඇති කරගත්තර මුල් මුල් සති නිසා. ඒ නිසා සතර සතිපට්ඨාණයෙන් පටන් ගන්න සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම මේ විදිහට ක්‍රමයෙන් ඒ ඉද්ධිපාද සම්මප්පදාන බල ඉන්ද්‍රිය පොච්චංග ආර්ය අෂ්ටාංග මාර්ග කියන විදිහට වැඩෙනකොට ඒ සතියේ අර ආධුනික මට්ටම් ඉක්මෝලා ඝන බහල බොහෝච්ච තත්ත්වවලටපත් වෙනවා. ඒක තමයි බොජ්ජංග මට්ටමට එන්නේ. ඒ නිසා කවර හරි හිතනනම් අපි අංග සම්පූර්ණ සතියකින් පටන් ගන්න ඕනේ අංග සත්‍ය සම්පූර්ණ සතියක් ලැබේවා කියලා ඒක වෙන දෙයක් නෙවෙයි. සතිය බොහෝම ප්‍රායෝගික ධර්මයක්. කොත්තනින් හරි පටන් ගන්නවා. ආනාපානය කරනවා. දවසකට සැරයක් හරි කමන්නේ එක ආස්වාද ප්‍රසවාසයක් අත්දකින්න හම්බුනොත් ඇති. ඒෙන් හරි කමන්නේ සතිය කියන එක පටන් අරගෙන අනිත් දවසේ ආස්වාද ප්‍රසවාස දෙකක් තුනක් හතරක් විදිහට ටික ටික ටික ටික ගිය කට්ටිය තමයි කවදා හෝ ওই සතිය මෝරච තත්ත්වකටපත් වෙන්නේ. දවසක් මේ මීචිරිගලට ආවා මේ කොහමටත් එනවා. ඉතින් දාණයෙන් පස්සේ පිරිස ඒ හිටපු කට්ටිය මේ ගම්පලාතින් ආපු ශ්‍රද්ධාවන්ත පිරිසක් ඒ පිරිසකින් ඉතින් මං ආපුවාම ඉතින් මොකටද ආවේ කියන එක තමයි මං අහන පළවෙනි ප්‍රශ්නේ ඉතින් ඒගොල්ලන්ට කියන්න උත්තරයක් තිබුණා කොහොම හරි මම මේ භාවනාව කරනවාද කියලා අහනකොට එක්කෙනෙක්ක් කරන්නේ නැහැ කිව්වා ඒතකොට සිල් ගන්නකොට නම් ටිකක් කරන කට්ටිය ඉන්නවා කියලා ඒකාම්ම කෙනෙක් විතරක් මම ආනාපානේ කරලා තියෙනවා කිව්වා මම ඉතින් ඒකෙන් පොට පාදාගෙන කියන්න හැදුවා කිසි කෙනෙක්ගේ උනන්දුවක් තිබුණේ නැහැ උගෝ දෙනෙක් ඒ වෙනකොටත් නිින්දේ විනාඩි 5ක්වත් ගත වෙලා තිබුණේ නැහැ මොකද ඒවා මත් දාන වෙලාව. ඉතින් යතනමැද මම ඉතින් අර අම්මත් එක්ක කතා කරන යනකොට එයා පොඩ්ඩක් උත්සාහ කළා තිබුණා ආනාපානේ කරන්න බොහොමත් අමාරුයි. ඉතින් ඒ වුණත් ප්‍රශ්නයක් නැහැ කතා කරනකොට කොහොම හරි අර පිරිස නැගිටගත්තට පස්සේ ඒ අම්මා මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරා. කොහොම සතුටු හිතුණා. ඒ මොකද මේ අම්මා කියනවා මට කිව්වලු අපිට බණ උගන්වන හාමුදුරුවෝ දවසකට මලක් කිමින තරම් ප්‍රදේශයක්වත් ආනාපානය කෙරුවොත් බොහොම වටිනවා කියන. දානයකට වැඩිය හොඳයි කියන. ඇත්ත කතාව. මලක් කිමින තරම් ප්‍රදේශයක කියන ප්‍රදේශයක් හෝ ආනාපානයක් කෙරුවොත් එහෙමවත් සතිය පටන් ගත්තේ නැත්නම් කවදාකවත් ඔය කියන බොජ්ජංග සතියක්, සුපතිත්‍ිත සතියක්, වැඩිච්ච සතියක් ගන්න බැහැ. නිසා සති සතියට පදත්තාන වෙන්නේ සතියමයි. වෙන කිසිම ක්‍රමයකින් මේ සතිය මේ තන වඩන ක්‍රමයක් නැහැ. ඒ තරම්ම මේක සරුවඥයි. ඒ තරම්ම මේක සරුවඥ ධර්මයක්. ඒ තරම්ම සරුවඥ ශාසනයේ ආනන්‍යතාවය දක්වන දේ. ඒක නිසා කොයි වෙලාවෙ හරි කමන්නේ කාට හරි කමක් නැහැ. මේ සතිය පටන් අරගෙන තියෙනවා නම් ඊට පස්සේ දිගින් දිගට දිගින් දිගට ඒකට මේ ආහාර දෙමින් තන වඩනවා නම් එන්නේ එන්නේ එන්නේ මේක මේ සතිපට්ඨාන මට්ටමට එනතන සති සම්බොජ්ජංග මට්ටමට දියුණු වෙනකොට ඒ පුද්ගලයාට පුදුම සතුටක් ඇති වෙනවා. කවදාහක්වත් ඒක අනුන්ගෙන් අපිට ණයට ගන්න බෑ ප්‍රාර්ථනා කරලා ගන්න බෑ පොත් කියවලා ගන්න බෑ කොන්ත්‍රාත් ක්‍රමයට කරන්න බෑ තමන්ම කරන්න. නිසා සතිපට්ඨානයේට හේතුව සතියමයි. ඒ වගේම තවත් අතිරික කාරණා පෙන්නනවා තිර සංඥා පදත්තානා කියලා තමන් භාවනා කරනකොට සතිය පිහිටව ගන්න ඕනේ නම් තමන්ගේ මූණ දීපු අරමුණ ස්ථිර සංඥාවක් ඇති කරගන්න.